ඔව් මහියංගනේ සහ කිරිවෙහෙරේ පින්කම් ගැනත් නැවත සිහිපත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඇත්තටම දැන් රටේ පවතින මේ තෙල් අර්බුදය නිසා ප්‍රවාහණයට බරපතල අපහසුතා මතුවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා මහියංගනේ පින්කම අපි ජුනි 30 සහ ජූලි 1 වෙනිදාට යොදාගෙන තිබුණේ. ඒක අපිට නවත්තන්න සිද්ධ වුණා. එතකොට එහෙම කළා නම් ඊයේ දවසේ තමයි අපිට පින්කම කරන්න තිබුණේ. ඉතින් තවම අපි තීරණය කළේ නැහැ කවදද මහියංගනේ පින්කම කරන්නේ කියලා. ඒතකොට මහියංගනේ පින්කම කළාට පස්සේ තමයි අපිට කතරගම කිරිවෙහෙර පින්කම යොදා ගන්නට වෙන්නේ. ඉතින් දැනට තවම අපි මේ දවස් ටිකේම කළේ අපි කිරිවෙහෙර පින්කමටත් මහියංගනේ පින්කමටත් දෙකටම අවශ්‍ය ද්‍රව්‍ය ටික සම්පාදනය කරගන්නේ. මොකද දවසින් දවස ගණන් යන දවසේ දැන් අපි අනුරාධපුරයේ පින්කමට ගත්තු මෙට්‍රස් වල මිල ගණන් මේ මේ මාසයකට පස්සේ ගන්න යනකොට හරියටම දෙගුණයක්. Uh, ඉතින් uh, නමුත් අපි එතනින් ගත්තේ නැහැ වෙනත් තැනකින් ගත්තේ මේ ඉතින් එහෙම තමයි ද්‍රව්‍යවල ස්වභාවය රටේ පවතින ආර්ථික වාතාවරණයත් එක්කලා මිනිස්සු හිතු හිතු ගණන් කියනවා. ඒ නිසා දැන් අපි පින්කම් ටික කරන වෙලාව වෙනකොට අපි මූලිකව අදහස් කරපු මිල ගණන් වලට දේවල් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැම්ම තියා මුදල් යොදවලා පින්කම් දෙකටම අවශ්‍ය දේවල්. ඒ කියන්නේ එක පින්කමකට එක වර්ගයකින් 10ක් ගන්න. ඒතකොට ඒ වගේ 20 20 අපි අරගෙන තියා ගන්නවා. දැන් මෙට්‍රස් එහෙම ගෙනල්ලා තියෙනවා. එතකොට තව ඇඳන් පුටු ආදිය ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි පින්කම පවත්වන දිනය ඉදිරියේදී දැනුවත් කරනවා. එතෙක් ද්‍රව්‍ය සම්පාදනය කරගන්නට කැමති අයට ඉදිරිපත් වෙන්න පුළුවන්, දායක වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ධර්ම යාත්‍රා ගෲප් එක හරහා කතිකාවත් කරන්න පුළුවන්. එතකොට ත්‍යාගින්දුවගේ දුරකථන අංකයට ඍජුවම කතා කරලා ත්‍යාගිදුවත් එක්කලා සාකච්ඡා කරලා දැනට බාරගෙන තියෙන්නේ මොනවද බාරගෙන නැත්තේ මොනවද කියලා මම හිතන්නේ ත්‍යාගිදුව විටින් විට ඒකේ අප්ඩේට් එකක් දානවා ධර්ම යාත්‍රා ගෲප් එකට එකෙන් බලාගෙන හෝ එහෙම නැත්නම් දුරකථනයෙන් කතා කරලා සම්බන්ධ වෙලා හෝ ඒවා පිළිබඳව දැනුවත් වෙලා දායක වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් කාරණේ තමයි අපි සජ්ජන සංවිධානයෙන් කරන සතාධික කටින පින්කම් මාලාව මේ වසරෙත් අපි කරනවා. නමුත් මේ වසරේ ගොඩාක් අඩු පිරිසක් තමයි දායකත්වය සඳහා ඉදිරිපත් වුනේ මේ රටේ පවතින ආර්ථික ගැටලුවත් එක්ක. ඉතින් මේ වසරේ අපි කොහොමත් මේ විහාරස්ථානවල සංවර්ධන කටයුතු වලට අත ගහන්නේ නැහැ. මොකද ඒක බරපතල වැඩක්. ඒකට මේ වෙලාවේ මහජනයාට ක්‍රියාත්මක වෙන්න අමාරු නිසා මේ වසරේ අපි කරන්න උත්සාහ කරන්නේ දුෂ්කර පන්සල් ටික එකම දවසේ එකම වෙලාවේ කටින පින්කම් ටික කොහොම හරි කරන්න. ඉතින් ඒ නිසා ඒ සඳහා දායකත්වයෙන් දරන්න කාට හරි පුළුවන් නම් තනියෙන් හරි කීප දෙනෙක් එකතු වෙලා හරි සම්බන්ධ වෙන්න දුෂ්කර විහාරස්ථානයක කටන පින්කමක් කරන්න. ඉතින් අපිට යන්න එන්න පුළුවන් වෙයිද නැහැ. දුරකථනයෙන් හරි කතා කරලා වස් කාලේ උන්වහන්සේලාට අවශ්‍ය ආහාර පාන ආදිය ළඟ තියෙන ෆුඩ් සිටි එකකින් හරි වියලි ආහාර ද්‍රව්‍ය ආදිය ගෙනහිල්ලා දෙන්නට එහෙම නැත්නම් වෙන ක්‍රමයකට හරි ඒවා සම්පාදනය කරලා ඊට පස්සේ ගමේ ඉන්න දායක පිරිසත් එක්ක සමගි සම්පන්නව එකතු වෙලා එකම දවසේ එකම වෙලාවේ කඩින පින්කම් ටික කරලා අපි සත්‍යක්‍රියාවක් කරන්නේ රටට සාසනයට අභ්‍යන්තරයෙන් බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ අපි මේ සත්‍යක්‍රියාව කළ යුතුම අවස්ථාවක්. ඒ වගේම විහාරස්ථානවල කටින පින්කම් වලට උදව් කරනවා නම් උදව් කරන්නම අවශ්‍ය අවස්ථාවක්. මොකද හැමෝම ඒ ස්වාමීන් වහන්සේලාත් ඒ දායකයොත් බොහොම අපහසුයෙන් ඉන්න අවස්ථා. Eh, නමුත් ඉතින් හැමෝම මේ වගේ පොදු අපහසුක තමයි ඉන්නේ. නමුත් යම් ප්‍රමාණයකට හෝ eh, වියහිදම් කරන්න තනියෙන් හරි කීප දෙනෙක් එකතු වෙලා හරි හැකි අය eh, ඉදිරිපත් වෙන්න ඒ සඳහා අපට දුරකථනයෙන් කතා කරලා හෝ නැත්නම් ධර්ම යාත්‍රා ගෲප් එක හරහා හෝ ඒ පිළිබඳව අපිව දැනුවත් කළොත් ලංකා විවිධ ප්‍රදේශවල අනුරාධපුර කැකිරාව ප්‍රදේශය කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පන්සල් වැඩි ප්‍රමාණයක් තියෙනවා ලංකා පුරා විසිරලා තියෙනවා දිස්ත්‍රික් අනුව අපේ පන්සල් බෙදලා වෙන් කරලා තියෙනවා ඉතින් ඔබට අවශ්‍ය වුණොත් කතා කරලා එහෙම විහාරස්ථානයක් ගන්න පුළුවන්කම තියෙනවා ඒ ගැනත් විශේෂයෙන් සිහිපත් කරන්න